සමන බ්‍රාහ්මණ සූත්‍රය අපිට හම්බ වෙනවා ඉතිවුත්තක පාළියේ චතුක්ක නිපාතේ. ඉතිවුත්තක පාළියේ තියෙන බුදුරජාන් වහන්සේ දේශනා කරපු කෙටි සූත්‍ර රාශියක්. ඒවා බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙමත් බුදුරජාන් වහන්සේ දේශනා කළා. මෙන්න මෙහෙමත් බුදුරජාන් වහන්සේ දේශනා කළා කියලා මේ පෙළ ගස්වලා තියෙනවා. එතකොට මේ සූත්‍රය කෙටි සූත්‍රයක් හැබැයි බොහොම ගැඹුරක් මේ කතා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මුල් කරගෙන තමයි ශ්‍රමණේක් බ්‍රාහමණේක් කියන එක හඳුල්ලා දීලා තියෙන්නේ. එහෙමත් නැත්නම් නියම ශ්‍රමණේක් වෙන්න නම් නියම බ්‍රාහමණේක් වෙන්න නම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දැනගත යුතුයි, ඒවා ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මතු කරන්නේ. ඉතින් එතකොට යම්ස කෙනෙක් තමන් ශ්‍රමණේක්ය, තමන් බ්‍රාහමණේක්ය, තමන් ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක්ය කියලා යම්ස කෙනෙක් කියා කිව්ව පළියට නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ කෙනාව ශ්‍රමණේක් වශයෙන්, බ්‍රාහමණේක් වශයෙන්, ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වශයෙන් තේරුම් ගන්නේ නැත්නම් හඳුන්වන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හොඳින් වටහාගෙන ඒවා අනුව කටයුතු කරනවා නම් ඒවා ප්‍රායෝගිකව යෙදෙනවා නම් අනිබඳු කෙනෙකුට පමණයි බුදුරජාණන් වහන්සේ ශ්‍රමණේක් බ්‍රාහමණේක් වශයෙන් කියන්නේ. එතකොට අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මුල් කරගෙන යම් යම් පමණකින් සාකච්ඡාවක යෙදුණා. පළවෙනියෙන් අපි උත්සාහත් උනේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කරුණු ටිකක් තේරුම් ගන්න. මොකද අපේ සාමාන්‍යයෙන් තියෙන ආකල්පය තමයි යම්කිසි දුකක් දැනුණාම විශේෂයෙන්ම කායික දුක් වේදනාවක් දැනුණාම ඉක්මනින්ම මේ දුක දුරු කරගන්නේ කොහොමද? ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මගේම ඔළුව රිදෙන්නේ? ඇයි මගේම බඩ රිදෙන්නේ? ඇයි මටම ලෙඩ හැදෙන්නේ? කියලා අපි හැදෙන විවිධාකාර නැත්නම් මතුවෙන විවිධාකාර දුක්ඛ ස්වභාවයන් මගේ කරගෙන ඒවා මම කරගෙන තමයි අපි ඒ දිහා බලන්නේ. ඒ නිසා අපි ගාව තියෙන්නේ දුකට දුක පිළිකෙව් කරන ස්වභාවයක්, දුකෙන් පැනලා යන්න හදන ස්වභාවයක්, දුකත් එක්ක ගැටෙන ස්වභාවයක් තමයි අපි සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යයක් වශයෙන් නැත්නම් දුක්ඛ ආර්ය සත්‍යයක් වශයෙන් පෙන්නනවා. ඉතින් එහෙනම් ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේ අපි පැනලා යන්න හදන දේ, අපි මේ තරම් ප්‍රතික්ෂේප කරන දේ, ඇයි මේ තරම් මේ දුක්ඛ ආර්ය සත්‍යයක් වශයෙන් පෙන්වුවේ කියලා ඉතින් අපිට හිතන්න වටිනවා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉදන් දුක්ඛං අරිය සත්‍යං. මෙන්න දුක මෙන්න දුකක් තියෙනවා. නැත්තම් මෙන්න දුක්ඛ ආර්ය සත්‍ය කියලා මේ කාටවත් අයිති දෙයක්, මගේ දෙයක්, බුදුරජාණන් වහන්සේ දෙයක්, වහන්සේගේ දෙයක් කියලා නෙමෙයි. මේක හුදු දුක්ඛ සත්‍ය. මෙතන තියෙන්නේ දුකක් කියලා අන්න මෙබඳු ප්‍රකාශයක් තමයි කරන්නේ. එහෙනම් අපි කායික වේවා, මානසික වේවා, යම්කිසි දුකක් හටගත්තාම අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ දුක තේරුම් ගැනීම. මෙන්න මේ දුක හඳුනා ගැනීම. මෙන්න මෙතන දැන් දුකක් තියෙනවා, මෙන්න මෙතන පීඩාවක් තියෙනවා, මෙන්න මෙතන පිළීමක් තියෙනවා, මෙන්න මෙතන හිතේ දැන් නුරුස්නා ගතියක් තියෙනවා. හිතේ තරහ ගතියක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා කියලා අන්න යම් හෝ දුක්ඛ ස්වභාවයක් අපේ කයේ හිතේ මතුවලා තියෙනවා නම් අන්න මේ දේවල් තේරුම් ගැනීම මේවා එකාතකින් පිළිගැනීම අන්න මූලිකවම අපිට කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපේ එකාතකින් යම් පමණක ආකල්පමය වෙනසක් සිද්ධ කරගන්න අවශ්‍යයි. අපි දැන් මේ පැනලා ගිය දුක වෙනුවට නැත්නම් දුකෙන් පැනලා යාම වෙනුවට දැන් දුක පිළිගන්නා ස්වභාවයක්. දුකත් එක්ක ඉන්න හදන ස්වභාවයක්. දුක තේරුම් ගන්න උත්සාහත් වෙන ස්වභාවයක්. දුකට ඉඩ දෙන ස්වභාවයක් දැන් එක අතකින් ඇති කරගත යුතුයි. එහෙම නැතුව මේ දුක්ඛ සත්‍ය වටහා ගන්න වෙන්නේ නැහැ. මොකද දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඊළඟට කියන්නේ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං. මෙන්න මේ දුක හාත්පසින් දැනගත යුතුයි. ඉතින් මේ හාත්පසින් දැනගන්න කිසිසේත්ම හැකියාවක් හම්බෙන්නේ නැහැ. අපි මේ දුකෙන් පැනලා යන තාක්, දුක ප්‍රතික්ෂේප කරන තාක්. ඉතින් එහෙමනම් අපිට පොඩ්ඩක් සෑහෙන ඉවසීමක් සහිතව මේ මතුවෙන මතුවෙන දුක හොඳින් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කායानुපස්සනාවකදී මේ කාය ඇසුරු කරගෙන මතුවෙන විවිධාකාර ස්වභාවයන් අපි තේරුම් ගන්න උත්සාහත් වෙනවා. ඇත්තට දුක්ඛ සත්‍ය කියන එක බුදුරජාන් වහන්සේ තවත් සූත්‍රවල පෙන්නනවා. මේ පංච උපාදානස්කන්ධයම දුක වශයෙන්. ඒ නිසා අපි මේ කායानुපස්සනාවක යෙදෙනකොට අපි යම් හෝ කායික දුකක්, කායික මතුවෙන යම් හෝ වේදනාවක්, කායිකව මතුවෙන යම් කිසි ධාතු ලක්ෂණයක් මේ ඕනම එබඳු කායික කාය පටිසංයුත්ත යම් කිසි දෙයක් අපි තේරුම් ගන්නවා නම් අන්න අපි දුක තමයි තේරුම් ගන්නෙ. ඊළඟට අපි වේදනාවන පස්සනාවක යෙදෙනකොට මේ වේදනාව හා සම්බන්ධ යම් හෝ දෙයක් අපි තේරුම් ගන්නවා නම් අන්න දුක්ඛ සත්‍යයක් තමයි තේරුම් ගන්නෙ. ඊළඟට චිත්තානුපස්සනාවේ යෙදෙනකොට අපි යම් හෝ හිතේ ස්වභාවයන්, විඥානයේ ස්වභාවයන් අපි තේරුම් ගන්න නම් අපි දුක්ඛ සත්‍යය තමයි තේරුම් ගන්න. ඒ වගේම අපි ධම්මානුපස්සනාවේ යෙදෙනකොට මේ විවිධාකාර සංඥා ස්වභාවයන් සම්බන්ධයෙන් හිතේ හටගන්නා විවිධාකාර කුසල් අකුසල් මේ සිතුවිලි ස්වභාවයන් සම්බන්ධයෙන් සංස්කාර ස්වභාවයන් සම්බන්ධයෙන් සකස් කිරීම සම්බන්ධයෙන් අපි යම් හෝ වැටහීමක් ඇති කර ගන්නවා නම් අන්න අපි දුක්ඛ සත්‍යය තමයි තේරුම් ගන්නේ. තවත් පැත්තකින් පෙනෙනවා ඕනම් ආයතන පැත්තනොත්. අපි මේ ඇහැ සම්බන්ධයෙන් යමක් තේරුම් ගන්නවා නම් කන සම්බන්ධයෙන් යමක් තේරුම් ගන්නවා නම් දිව සම්බන්ධයෙන් යමක් තේරුම් ගන්නවා නම් නාසය සම්බන්ධයෙන් යමක් තේරුම් ගන්නවා නම් එහෙම නැත්නම් කය සම්බන්ධයෙන් යමක් තේරුම් ගන්නවා නම් ඒ වගේම මනස සම්බන්ධයෙන් යමක් තේරුම් ගන්නවා නම් අපි මේ තේරුම් ගන්නේ දුක්ඛ සත්‍යයක්. ඉතින් එතකොට මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල අපි ජීවත් වෙනවා නම් ඒවා අපි තේරුම් ගන්නවා නම් ඒවා නැවත නැවත බහුලීකృత කරනවා නම් අපි දුක තමයි තේරුම් ගන්නෙ. දැන් දුක්ඛ සත්‍ය අන්න බුදුරජාණන් වහන්සේ කියන පරිඤ්ඤයයන්. ඉතින් හැකිතාක් දැන් මේ දුක පිළි අරගෙන මේකට දේශයක් ඇති කරගන්නේ නැතුව මේකත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව මේ දුක හැකිතාක් එහෙමනම් අපි බොහොම මධ්‍යස්තව උපේක්ෂාවක් හදාගෙන තේරුම් ගැනීම සඳහා වෑයම් දරිය යුතුයි. අන්න අපි මේ දුක තේරුම් ගන්න තේරුම් ගන්න අපි ඔන්න පිළිගන්න පිළිගන්න අන්න දුකට හේතුවක් අන්න ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වනවා. මොකද්ද දුකට හේතුව? අන්න දුක්ඛ සමුදයක් වශයෙන් පෙන්නනවා. ඒක තමයි කියන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සෙය්‍යති දම්. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. අන්න මේ තණ්හාව තමයි දුකට හේතුව කියලා අන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා. එතකොට අපේ හිතේ নানা ප්‍රකාර විදිහට දුක හට ගන්නවා. දැන් කායික වේදනාවන් ඉතින් කය විවිධාකාර අන්දමේ අපි හිතමු රෝග නිසා වැඩ මේ හට ගන්න පුළුවන් ආහාර නිසා හට ගන්න පුළුවන් ඍතු විපර්යාසයන් නිසා හට ගන්න පුළුවන් හිතේම ඇතිවන විවිධාකාර පීඩාකාරී ස්වභාවයන් චිත්ත පීඩාවන් නිසා හට ගන්න පුළුවන් ඒ නිසා මේ කායික දුක අපිට සාමාන්‍යයෙන් ප්‍රකටයි ඒකට ඉතින් විවිධ හේතු තියෙනවා ඉතින් අපිට දොස්තර කෙනෙක් ගාවට වේද මහත්තයෙක් ගාවට ගිහිල්ලා ඉතින් මේ කායික දුකට යම් පමණක පිළියමක් යොදා ගන්නත් පුළුවන් සමහර පිළියම් යොදන්න බැරි දේවලුත් තියෙනවා මරණයටත්පත් වෙනවා. ඉතින් নানা ප්‍රකාර වශයෙන් මේ කායික දුක් තියෙනවා. හැබැයි මානසිකව හටගන්නා දුක් හුඟක් වෙලාවට මේ අපේම හිතේ තියෙන ප්‍රශ්න නිසා, අපේම හිතේ පළපදියම් වෙලා තියෙන විවිධ පුරුදු නිසා, එහෙම නැත්නම් අපි එල්බගෙන ඉන්න විවිධාකාර මත නිසා, අපේම හිතේ අපි දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න විවිධාකාර දෘෂ්ටි නිසා, එහෙම නැත්නම් අපේ හිතේ අපි මෙන්න මේ විදිහටම විය යුතුයි කියලා හිතේ දරාගෙන ඉන්න විවිධාකාර රාමු නිසා සෑහෙන දුකක් අපිට තුළ හට ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතනවා මෙන්න මේ රටේ මෙන්න මේ විදිහට සිද්ධ විය යුතුයි. මේ රජය මේ විදිහට කටයුතු කළ යුතුයි. අපේ අම්මා මේ විදිහට කටයුතු කළ යුතුයි. අපේ තාත්තා මේ විදිහට කටයුතු කළ යුතුයි. මගේ ගුරුවරයා මේ විදිහට හැසිරිය යුතුයි. මගේ දරුවා මේ විදිහට හැසිරිය යුතුයි. මගේ ස්වාමියා මේ විදිහට හැසිරිය යුතුයි. මගේ බිරිඳ මේ විදිහට හැසිරිය යුතුයි. කියලා নানা ප්‍රකාර වශයෙන් අපේ හිතේ අපි දාගෙන ඉන්නවා එක එක අය සම්බන්ධයෙන් එක එක දේවල් සම්බන්ධයෙන් මේවා මේ විදිහට විය යුතුයි. කියන අපි ඒක අතකින් හරි අමුතු මේ හිතේ ස්වභාවයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් යම් හෝ වෙලාවක ඒ තැනැත්තා ඒ තැනැත්තිය නැත්නම් යම් කිසි සිදුවීමක් අපිට ඕන විදිහට අපි අර හිතේ හදාගත්ත ඒ හිතේ දරාගෙන ඉන්න අපි හිතින් මවාගෙන ඉන්නේ රාමුවට පටහැනිව යම් කිසි දෙයක් සිද්ධ වුණ ගමන් අන්න අපේ හිතේ ද්වේෂයක් හටගන්නවා. අන්න අපේ හිතේ නොරුස්නා ගතියක් හටගන්නවා. අන්න අපේ හිතේ දුකක් හටගන්නවා. පීඩාවක් හටගන්නවා. ඉතින් එතකොට මේ තණ්හාව කිව්වහම මෙතනින් අපි මේ කෙනෙක් දිහා දැකලා එකපාරට හිතේ අටගන්නා රාගයම නෙමෙයි මෙතන තියෙන්නේ. මීට වඩා සෑහෙන අපේ හිතේ දුක හටගන්න සෑහෙන හේතු රැසක් එක අතකින් තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ හිතේ හටගන්නා මේ තණ්හා ස්වභාවයන් හිතේ හටගන්නා විවිධාකාර මේ චිත්ත ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ මෙතන හකුලුවලා පෙන්නනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ මූලික ස්වභාවයන් හරහා තමයි එතුන් මේක හටගන්නේ. මෙන්න මේ තමයි මූලික හේතුන් කියලා පෙන්වනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් තේරෙනවා අපි සාමාන්‍යයෙන් නිකන් ඒකාකාරී ජීවිතයකට කැමති නැහැ. අපේ හිත ඔහේ ඒකාකාරීව තියන් ඉන්න කැමති නැහැ. ඉතින් අපිට මොකක් හරි උත්තේජනයක් අවශ්‍යයි. මොකක් හරි සතුටක් අවශ්‍යයි. ඉතින් මේ සතුට අපි එළියෙන් තමයි හොයන්නේ. ඒ නිසා අපි ලස්සන රූප බලන්න පෙළඹෙනවා. බොහොම මිහිරි ශබ්ද අහන්න පෙළඹෙනවා. නාසයෙන් පුළුවන් තරම් හොඳ සුවඳ ආග්‍රහණය කරන්න උත්සාහත් වෙනවා. දිවෙන් හොඳ හොඳ රස භුක්ති විඳින්න උත්සාහත් වෙනවා. කයින් පුළුවන් තරම් සැප ස්පර්ශයන් ලබන්නත් උත්සාහත් වෙනවා. ඉතින් මෙන්න මේ පංචකාමයන් ඔස්සේ අපි ඉතින් සෑහෙන අපේ ජීවිතයේ කාලයක් ගත කරනවා. පුංචි කාලේ ඉතින් ඉගෙන ගන්නෙත් ඔය සඳහායි. ඊළඟට අපි ඊළඟට රැකියාවකට යන්නෙත් ඔය සඳහායි. විවාහයක් වෙන්නෙත් ඔය සඳහායි. දරු මුණුබුරවල මේ හොයාගන්නෙත් ඔය සඳහායි. යාන වාහන ගන්නෙත් ඔය සඳහායි. ගෙවල් දොරවත් හදාගන්නෙත් ඔය සඳහායි. ඔය ඔක්කොම බැලුවාම තනිකරම එතකොට මේ පංචකාමයන් සඳහාම අපි අපේ මුළු ජීවිතයෙන් සෑහෙන කාලයක් ඒ සඳහාම තමයි ව්‍යාප්ත කරන්නේ. ව්‍යාවෘත වෙන්නේ. ඉතින් අපි පුළුවන් තරම් ඉතින් මේ හිත කියනවා අරක ඕනේ මේක ඕනේ අරක මට අරන් දෙන්න මේක අරන් දෙන්න මේක නැත්තම් මට ජීවත් වෙන්න බෑ අරක නැත්තම් මට ජීවත් වෙන්න බෑ කියලා අන්න තණ්හාවෙන් ඉල්ලනවා අරකත් ඉල්ලනවා මේකත් ඉල්ලනවා හැබැයි ඉතින් ඒ ඔක්කොම ඉතින් අපි ඉෂ්ට කරාට බොහොම ටික කාලයයි බොහොම සුළු මොහොතයි අන්න තණ්හාවෙන් ඊළඟට තව තව දෙයක් ඉල්ලනවා ඉතින් අපි ඒකත් දෙනවා ඉතින් ඒක පොඩි දවසයි කීප දවසයි අවුරුද්දයි දෙකයි වැඩි වුණොත් අන්න තව දෙයක් ඉල්ලනවා ඔන්න ඉතින් ඒකත් දෙනවා. ඒකත් පොඩි කාලයයි ඔන්න තව දෙයක් කිලනවා. ඉතින් මේක එකතකින් හරිය අප්තෘප්තිකර ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ අපේ හිතේ තියෙන හරිය හැමතිස්සෙම තියෙන ඌන ස්වභාවය. මොකද්දෝ අඩුවක් තියෙනවා. ඒ කියන්නේ අපිට සල්ලිත් තියෙනවා, අපි හිතමු යාන වාහනක් තියෙනවා, රැකියාවකුත් තියෙනවා, ගෙවලුත් තියෙනවා, අඹ දරුවොත් ඉන්නවා. සාමාන්‍යයෙන් යමක්කමක් ඔක්කොම හරි ගිහිලා තියෙනවා. ඒත් හැබැයි සම්පූර්ණ නැහැ. මොකද්දෝ අඩුවකුත් තියෙනවා. ඌණයි. අතෘප්ති කරයි. අතිත්තෝ. කොච්චර ලැබුණත් මදි. කොයික තරම් ලැබුණත් ධන ධාන්‍ය කොච්චර කෝටි ප්‍රකෝටි ගණන් හම්බුණත් ඒකෙන් සෑහීමකටපත් නොවන ස්වභාවයක් තියෙනවා. අති අතිත්තෝ කියලා කියන අතෘප්ති කරයි. තණ්හා දාසෝ. අන්න අපි තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඒ නිසා මේ තණ්හා දාසත්වය අපි මේ අදයියේ පටන් ගත්ත වහල් භාවයක් දාසත්වයක් නෙමෙයි. මේක තමයි මුළු සංසාර පුරාවටම අපි කරට අත දාගෙන ගිහිලා තියෙන තණ්හාවත් එක්ක. නැත්තම් අපේ සගය වශයෙන් සහකාරය සහකාරයේ වශයෙන් අපි අරගෙන ගිහිලා තින්නේ මෙන්න මේ තණ්හාව. ඒකයි අර තණ්හා ဒ ුතියෝ පුරිසෝ කියලා කියන්නේ. මේ තණ්හාව තමයි මගේ දෙවැන්න වශයෙන් මං තියාගෙන ඉඳලා තියෙන්නේ. මගේ හොඳම මිත්‍රයා තණ්හාව. තණ්හාව කියන්නේ මොකද්ද මම බැඳිලා ඉන්නවා ඒ දේෂ්ට කරන්න. එච්චරට මම කැප වෙනවා මේ තණ්හාව වෙනුවෙන්. තණ්හාව ඉතින් කැමැති කැමැති දේ මං ලව්ව කරව ගන්නවා. ඉතින් මේ හින්දා අපි තුල පුදුමාකාර විදිහට මෙන්න මේ තණ්හාවට බැඳිච්ච ස්වභාවයක්, ඇලිච්ච ස්වභාවයක්, එයත් එක්ක ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා මේ තණ්හාවේ තියෙන අර ඊළඟ දෙයකට යන ගතිය. ඊළඟ දෙයකට හොයන ගතිය. දැන් මේ මොහොත නෙමෙයි ඊළඟ දෙයකින් තමයි තෘප්තිමත් වෙන්න හදන්නේ. මේ මොහොත මදි. මේ මොහොතේ තෘප්තිමත් බවක් නැහැ. තණ්හාවේ තියෙන නැමින ගතියක්. නැති කියලා කියනවා තණ්හාවට තවත් වචනයක්. ඒ කියන්නේ ඊළඟ දෙයක් ගැන තමයි බලාගෙන ඉන්නේ. අර උදාහරණයක් වශයෙන් දැන් ඔය බූරුවෝ ඉන්නවලු බූරුවන්ගෙන් වැඩක් ගන්න ඕන නම් බොරුවන්ගේ ඔළුවේ එල්ලනවලු මේ කෝටු කෑල්ලක කැරට් අලයක්. එතකොට මේ කැරට් අලේ හැබැයි මේ බෝරුවා යන යන තැන යනවා. කැරට් අලේ හෙල්ලෙනවා මේ හැබැයි කටට එන්නේ නැහැ. ඉතින් බෝරුවාගේ පුටේ මේ දේවල් දාලා බඩු පටවලා දැන් බෝරුවත් එක්ක යනවා. ඉතින් අර කැරට් අලේ ගන්න ඉතින් මේ බෝරුවා ඒකත් ඇදගෙන යනවා. ඉතින් අපිත් ඒ වගේම තමයි ඉතින් කතකින් කියනවනම් ඉතින් අර තණ්හාවෙන් අරක දෙන්නම් මේක දෙන්නම් කියන අපිත් හැමදාම ඊළඟ දේ හොයනවා. ඊළඟ දේ හොයනවා. අර උපමා කතාවල තියෙනවා අපි මේ මිරිස් දාගෙන මේ මල්ලක මිරිස් කරලක් කනවලු. ඉතින් මම හිතන්නේ ඊසොප්ගේ උපමා කතාවකද කොහෙද ඔක තිබුණේ? දැන් මේ එක්කෙනෙක් ඇවිල්ලා අහනවා ඇයි මේ මිරිස් කන්නේ? මේ පැණි රහ මිරිස් කරලක් හොයනවායි කියනවා. ඉතින් ඊළඟ මිරිස් කන මේක ඉතින් හම්බුණාද කියලා අහම නැහැ කියනවා. මොකද හැබැයි ඊළඟ එකේ තියෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඊළඟ මිරිස් කරලත් කාලා බලනවා. ඉතින් ඒකෙත් නැහැ පැණි රහ මිරිස් කරලක් හම්බුනේ. ඊට පස්සේ ඊළඟ මිරිස් කරලා කාලා බලනවා. ඒකේ පැණි රහ එකක් හම්බෙයිද කියලා. ඒකෙත් නැහැ. ඊළඟ මිරිස් කල්ලත් කාලා බලන්න අන්න හිත කියනවා. මේකේ නොතිබුණාට ඊළඟ එකේ තියේවි කියලා අන්න හිත කියනවා. අන්න ඒක තමයි මේ පෝනෝ භවිකා කියන්නේ. ඊළඟ එකෙන් මං සතුට හොයනවා. දැන් එකෙන් මට හම්බුනේ නැහැ. මං ඊළඟ එකෙන් හොයනවා. ඊළඟට පෝනෝ භවිකා නන්දි රාග සහගතා. ඉතින් මේ තණ්හාව තුල තියෙන එක්තරාන්දමක සතුටක්. හිතේ තණ්හාවක් ආවම හිතේ රාගයක් ආවම හිතේ අමුතු සතුටක් තියෙනවා. එතන ඇලීමක් තියෙනවා. తත්‍ර తත්‍රාభిනන්දිනී එතන එතන එතන එතන වැඩි වැඩියෙන් සතුට වෙනවා. අභිනන්දනය කරනවා. එතන එතන වැඩි වැඩියෙන් සතුට වෙනවා. ඉතින් මෙන්න මේ තණ්හාවේ තියෙන ස්වභාවයෙන් නිසා එයාගේ තියෙන මේ ඊටාම සූක්ෂම ස්වභාවයන් නිසා හිතට එන තණ්හාවක්, හිතට එන රාගයක්, හිතට එන ලෝභයක්, හිතට ඇල්මක්, හිතට එන ආසාවක් හිතින් බැහැර කරනවා කියන එක තරම පහසු නෑ. මොකද හිතට අර වගේ තණ්හාවක් ආසාවක් රාගයක් ආවහම ඒක තුලින්ම සතුටක් දනවනවා නම් ඒකෙන්ම ඊළඟ එකක් ඉල්ලනවා නම් එයා තුලටම අපේ හිත ඇලෙන්නම මේක සකස් වෙලා තියෙනවා නම් ඕකෙතින් ගලවනවා කියන එක සෑහෙන්න උත්සාහයක් දැරලා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි අපිට එකපාරටම මේ හිතින් මේ දේ කරගන්න අමාරු නිසායි අන්න බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් කායानुපස්සනාවකින් වේදනානුපස්සනාවකින් අපිට මේ සතිය දියුණු කළා සමාධියක් හදලා ප්‍රඥාව යම් පමණකට දියුණු කළා මේ වැඩේට අත තියන්න වෙන්නේ. ඒ නිසා ආනාපාන සති සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ කියනවා මේ ආනාපාන සති සූත්‍රය නැත්නම් ආනාපාන සතිය චිත්තානුපස්සනා කොටස අනුදැන වදාරන්නේ නැහැ කියලා මේ හොඳට සිහිය පිහිටුවා ගත්තේ නැති ඒ වගේම සම්පජඤ්ඤය හොඳින් වඩා ගත්තේ නැති යෝගාවචරයෙකුට නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා කියනවා. ඒ නිසා මොකද අපි මේ අපි දුර්වලව ඉඳගෙන අඩු සතිමත් භාවයක් තුල ඉඳගෙන අඩු සම්පජඤ්ඤයක් තුල ඉඳගෙන මේ වැඩකට අත දැම්මට අපි පුළුවන් කියලා හිතාගෙන අත දැම්මට දන්නේම නෑ තණ්හාව අපිව ගන්නවා යාගේ අතට. මොකද ඒ තරම් හරිම ඇලෙන ගතියක්, ආකර්ෂණීය ගතියක්, අපිව එයාගේ ඇතුළට නම්ම ගන්න ගතියක්, එයාගේ පදයට අපිව හරව ගන්න ගතියක් මේ තණ්හාවේ තියෙනවා. ඒ නිසා අපි එකපාරට මේ දේවල් කරන්න බැරි නිසා අන්න අපි පොඩ්ඩක් කය පාවිච්චි කරලා අන්න කායानुපසනාවක යෙදෙනවා. වේදනානුපසනාවක යෙදෙනවා. අන්න ඒවෙන් තමයි අපි පොඩ පොඩ පොඩ පොඩ මේ හිත ඉබාගාත යන ගතිය අඩුතරමින් අයින් කරලා අතීතයේ ගිහිලා අනාගතයේ ගිහිලා මුලා වෙන ගතියෙන් අඩුතරමින් අයින් කළා මේ වර්තමානයේ ඉන්නන්න පුරුදු කරනවා. ඊටත් එහා ගිහිල්ලා අන්න අපි වර්තමානයේ හටගන්නා විවිධාකාර කායික ස්වභාවයන්, ධාතු ලක්ෂණයන්, මේ ඔක්කොම අපි බලන්න උත්සාහත් වෙනවා. අන්න අපේ එකතකින් මේ හරහා හිතට වැඩක් දීලා මේ එයාම ඇනිලා ඉන්න මේ කය දිහා අන්න අපි බලවනවා. අපි ඉතින් මේ කය හරි ලස්සනයි. මේක තමයි බොහොම සුරූපී කයක්. මේක තමයි කඩවසම් කයක්. අනිත් එක්කෙනාට වඩා මගේ කය හොඳයි. කියලා ඉතින් අපි নানা ප්‍රකාර විදිහට මේ කය ගැන ඇලීලා ඉතින් අපි ගත කරනවා. ඒ කයමත් අන්න පෙන්ලා දෙනවා. ඉතින් වේදනාවන්ටත් ඇලෙනවා. සැප වේදනාවක් ආපු ගමන් ඒකත් එක්ක ඇලෙනවා. ඉතින් ඒ වේදනාවලේ ස්වභාවනුත් ස්වභාවයනුත් පෙන්ලා දෙනවා. ඉතින් අපි ටික ටික තමයි එතකොට මේ තණ්හාවට කරන්න තියෙන ප්‍රහාරය අපි හිමීට තමයි සැලසුම් කරන්නේ. එක පාට එතනට අපිට දාගන්න බැරි නිසා ඒ සතනට යන්න බැරි නිසා අපි එතකොට මේ පොඩ පොඩ තමයි මේ මග සකස් කරන්නේ. ඊළඟට තණ්හාව සම්බන්ධයෙන් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන්නේ මේ තණ්හාව පහතබ්බං එහෙනම් මෙන්න මේ හිතේ හටගන්නා තණ්හාව ප්‍රහාණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට තණ්හා ප්‍රහාණය කරන්න වෙනවා කියලා මෙතෙන්දී අදහස තණ්හාව කිසිසේත්ම එන්න නොදී එහෙම නැත්නම් හිත ඔබා තබලා හිත හිර කරගෙන ඉඳලා කිසිම දෙයකට පැන නගින නොදී හිර කරගෙන සිටීමක් නෙමෙයි. ඒ නිසා භාවනාවක වැඩිමකදී නැත්නම් සතිය දියුණු වීමේදී සමාධියක් වැඩිමකදී අපි සමාධියන් සමාධීන් ඇසුරු කරනවා. සමාධි ලක්ෂණය මතුවෙන්න ඉඩ දෙනවා. හැබැයි ටික ටික මේ හිතේ යථා ස්වභාවය මතුවෙන්න අපි ඉඩ දෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ හිතේ යට තැම්පත් වෙලා තියෙන විවිධාකාර අපේ චිත්ත ස්වභාවයන්, අපේ තියෙන විවිධාකාර පුරුදු, අපේ පුංචි කාලේ වෙච්ච යම් යම් සිදුවීම්, චිත්ත පීඩාවන්, අපේ හිතේ තැම්පත් වෙලා තියෙන විවිධාකාර මතකයන්, අපේ හිත තත්වගත වෙලා තියෙන ආකාරයන්, අපේ තියෙන රුචි අරුචිකම්, අපේ සංස්කෘතියෙන් ලැබිච්ච දේවල්, අපේ තව ඔය මේ දැන් මේ විවිධාකාර වෙළඳ දැන්වීම හරහා අපේ හිත හිතේ ඇතිවෙච්ච තත්ත්වගත වීම. දේශපාලනය හරහා අපේ හිතේ ඇතිවෙච්ච තත්ත්වගත වීම. ප්‍රවෘත්ති හරහා අපේ හිතේ ඇතිවෙච්ච තත්ත්වගත වීම. නාන ප්‍රකාර දේවල් වලින් අපේ හිත සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කරලායි තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපිට සුද්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් ටිකක් අමාරු කාර්යයක්. ඉතින් අපි මේ හිත දූෂිත කරගත්ත තරමට අන්න අපිට මේ හිත පිරිසුදු කරන්න වේවි. ඒ නිසා අපි අතීතයට සාපේක්ෂව බැලුවොත් අතීතයේ හිටිය මිනිස්සු සාමාන්‍යයෙන් බොහොම සරල මනසක් සහිතව අඩු දූෂිත වෙච්ච මනසක් සහිතව ජීවත් වුණා කියලා හිතාගන්න පුළුවන්. මොකද මේ මිනිස්සුන්ට ලොකු මේ වගේ වර්තමානයේ තියෙනවා වගේ නිරන්තරයෙන්ම හිත දූෂිත කරන පරිසරයක් තිබුණේ නැති තරම්. ඒ අය ඉතින් අපිටම කෘෂිකාර්මික පදනමක් මත ජීවත් වුණා. ඉතින් උදේ නැගිට මේ ස්වභාව දහමත් එක්ක ගොවිතැනක් බතක් කරගත්තා. තමන්ගේ අමුදරුවන් එක්ක බොහොම සරල ජීවිතයක සරල පවුලක ගත කළා. නිවාඩුවකට ඔන්න පන්සලකට ගියා. මේ සිල් සමාදන් වුණා. ඔන්න දහමක් ප්‍රගුණ කරා. සරල මනසක්. නමුත් අද අපිට ඊට වඩා සෑහෙන සංකීර්ණ මනසක් තියෙනවා. මොකද අද අපිට දේවල් බොහොම යහුසුලව ලැබෙනවා. තොරතුරු තාක්ෂණය හරහා ඕන තරම් තොරතුරු අපේ ඔළුවට දාගන්න පුළුවන්. ඉතින් මේ හරහා අපි පුළුවන් තරම් දේවල් අපේ ඔළුවට දාගන්නවා. ඇහැ හරහා දා ගන්නවා, කන හරහා දා ගන්නවා, දිව හරහා, නාසය හරහා, කය හරහා පුළුවන් තරම් දේවල් දානවා, දානවා, දානවා. අන්තිමට ඕවා ගිහින් ඔක්කොම තැම්පත් වෙනවා හිතේ හැබැයි. අපි ඒව ගැන එච්චර හිතන්නේ අපි අපි හිතන්නේ මේ පුළුවන් තරම් ඇහැට අර කාම තණ්හාවට අනුව කටයුතු කිරීම මට තියෙන ලොකුම දක්ෂතාවයක්. මගේ පොහසත්කම තමයි ඒක. අරයට වඩා හොඳ දේවල් මට මගේ මේ ඇහෙන් දකින්න පුළුවන්. එහෙනම් මම යාට වඩා පොහසත්. අනිත් කෙනාට වඩා ඊටාම මිහිරි ශබ්ද මට මේ කන් දෙකෙන් අහන්න පුළුවන්. ඒ නිසා මම එයාට වඩා පොහසත්. එයාට වඩා ඊටාම වඩා ඊටාම එයාටත් වඩා ඊටාම මිහිරි ගඳ සුවඳ මට ආග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා මම හරිම පොහසත්. මේ බොත්තමත් අද කරපු සැනින් මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මම ඊටාම ප්‍රතාපවත් බලවත් පොහසත් කියලා තමයි අපි පුළුවන් තරම් ඉතින් මේ පංචකාමයන්ම සතුටු කරවනවා. ඒකෙන්ම සතුටක් ලබනවා. අන්තිමට ඔය ගන්න අරමුණු ඔක්කොම ගිහිල්ලා හිතේ තැම්පත් වෙනවා. ඉතින් සංඥා බහුල වෙනවා. අපි ප්‍රෝත්තිපත්‍ර හරහා, රූපවාහිනී හරහා, චිත්‍රපටි හරහා, ගමේ ප්‍රෝත්ති හරහා, රටේ ප්‍රෝත්ති හරහා, ලෝක ප්‍රෝත්ති හරහා පුළුවන් තරම් අපේ මනසම ව්‍යාකූල කරගන්නවා. ඉතින් මෙන්න මේ බඳු මනසක් තමයි අපිට අද හදන්න වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි මේ දේවල් මේ හිතේ තැම්පත් වෙලා තියෙනවා නම් මේ විපස්සනාව හරහා ඒවට මතු වෙන්නත් දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ හිත යම් පමණකට දූෂිත කරගෙන තියෙනවා නම් එපමණකට කුණු ගොඩක් අපේ හිත ඇතුලේ ඇති. එහෙනම් අපිට මේ කුණු ගොඩට මතුවෙන්න ඉඩ දෙන්න වෙනවා. අපිට තුල ඇති කරගන්න වෙනවා සෑහෙන විවෘත මනසක්. අපි තුල ඇති කරගන්න වෙනවා ඊටාම හොඳ නිහතමානීත්වයක්. අපි තුල ඊටාම හොඳ සතිමත් භාවයක් ඇති කරගෙන අන්න අර විවිධාකාර ඒ චිත්ත ආවේගයන්ට ඒ හිතේ තැම්පත් වෙලා තියෙන විවිධාකාර සංඥාවන්ට හිතේ තියෙන ප්‍රවේගයන්ට චිත්ත ආකල්පයන්ට අපේ ඒ විවිධාකාර ක්‍රම හරහා අපේ හිතේ යටි නවීන විද්‍යාපැත්තෙන් කියන්නේ යටි මනසේ එහෙම තැම්පත් වෙලා තියෙන මේ හැම දෙයකටම එහෙනම් මතු වෙන්න දිදී උඩට එන්න දිදී මේවා හැම දෙයක්ම දැක දැක ප්‍රහාණය කරන්න වෙනවා. ඒ නිසා බොහොම ඉවසීමෙන් යා යුතු ගමනක් තමයි අපි සතුව තියෙන්නේ. මේක කලබලයෙන් කරන්න බෑ. ඒ වගේමයි මේක සමාධියක් තුල හිර කරගෙන ඉඳලා මේක කරන්නත් බෑ. අපි සතිය දියුණු කරගෙන සමාධියක් හදා ගන්න ඕනේ. හැබැයි සමාධියේ උඩටම අපිට එන්න වෙනවා. සමාධිය ගැඹුරට ඉඳීම තුළ මේ දේවල් මතුවෙන්නේ නැහැ. මේ දේවල් තව හිර වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට අපි කරන්නේ මෙන්න දුකට දැන් මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. දුක්ඛම් පරිඤ්ඤයයන්. දැන් මේ හිතේ තැම්පත් වෙලා තියෙන හැම දෙයක්ම දුක පිනිස හේතු වෙනවා. ඒ නිසා මේ දුකට මතුවෙන්න ඉඩ දෙන්න වෙනවා. ඉතින් අපි තුල සෑහෙන්න නිර්භීත භාවයක් ඇති කරගන්න වෙනවා. මගේ මගේ පුංචි කාලේ වෙච්ච දේවල් සමහර වෙලාවට මේ භාවනාවේදී මතුවෙන්න ඉඩ තියෙනවා. මගේ තරුණ කාලේදී වෙච්ච දේවල් මේ භාවනාවේදී උඩට උඩට මතුවෙන්න ඉඩ තියෙනවා. හිත තැම්පත් වෙද්දී මේ දේවල් උඩට එන්න ඉඩ තියෙනවා. මම බොහෝම සරල මනසක්, විවෘත මනසක්, සතිමත් මනසක් හදාගෙන ඉන්නකොට අර යට තැම්පත් වෙලා තියෙන ඔක්කොම කුණු රොඩු ටික උඩට එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ඇවිස්සෙන වෙලාවට ඒ දිහා බොහොම මධ්‍යස්තව බලන්න, සතිමත්ව බලන්න, උපේක්ෂාවෙන් බලන්න, මේවා මම මගේ කරගන්නේ නැතුව බලන්න අන්න අපි ප්‍රඥාවක් තිබිය යුතුයි. ඉතින් මේ හරහා තමයි අන්න තණ්හාව ප්‍රහාණය කරන්න වෙන්නේ. දැන් ටික ටික තමයි මේවත් මතුවෙන්නේ. අපිට ඕමනා වේගට මේවා මතුවෙන්නෙත් නැහැ. මට ඕනුණාට මේ හිත ඉක්මනට සුද්ධ කරගන්න. දවසෙන් දෙකෙන් සුද්ධ කරගන්න. එහෙම මේ ගිවිසුමක් මාත් එක්ක මේ තණ්හාවේ නැහැ. තණ්හාව මේ දේවල් මතු කළා දෙන්නේ එයාට ඕන වෙලාවට මිසක් මට ඕන වෙලාවට නෙමෙයි. ඒ නිසා මම මේ හිතේ තියෙන මේ තණ්හාවට අදාළ දේවල් නැත්නම් මේ සියලු කෙලෙස් මේ පරයන්කෙන් සියල්ල මං අවසන් කරනවා කියලා වාඩි වුණාට එකම ක්ලේශයක්වත් මතුවෙන එකක් නැහැ. නමුත් අන්න අපි පරයන්කෙන් නැගිටලා ඔන්න අපි එළියට යනකොට කවුරු හරි ඔන්න අපි අකමැති විදිහට හැසිරුණොත් අන්න කෙලෙස් මතුවෙනවා. ඊළඟට අපි සක්මනට යනකොට කවුරු හරි අපේ සක්මනේ ඉන්නවනම් අපි පුරුදු කරපු සක්මනේ ඉන්නවනම් අන්න කෙලෙස් මතුවෙනවා. ඊළඟට අපි සක්මනට යනකොට වටපිට බලනකොට කවුරු හරි අපේ නෙත ගැටුනොත් එතනට හිත ඇලුනොත් අන්න කෙලෙස් මතුවෙනවා. ඉතින් මේ වගේ ප්‍රායෝගික අර්ථයෙන්ම මේක ගන්නවා මිසක් අපි අර හදාගත්ත කොටුව තුල හිත පැවැත්වීමේදී මේ කෙලෙස් එන එකක් නැහැ. ඒ නිසා අපිට භාවනාව කියලා මුලදී අපි මේ හිත වර්තමානට ගැනීම අරමුණක් තුල පිහිටුවීම හිත මේ සමාධියකපත් කර ගැනීම නැත්නම් සමාධියක් තුල හිත පැවැත්වීම මේවා තමයි අපි භාවනාව කියලා හඳුනගන්නේ. නමුත් ඉතින් අපි සාමාන්‍යයෙන් භාවනා කරන්න කියලා කිව්වහම ඉතින් අපි හිතන්නේ වාඩි වෙලා අත් දෙක අතක් පිට අතක් තියාගෙන එරමිනිය ගොතාගෙන ඉන්න රූපයක් තමයි අපේ හිතෙන් මැවෙන්නේ. ඉතින් මේක තමයි අපි භාවනාව කියලා අර්ථ දක්වන්නේ. නමුත් ටික ටික ටික ගැඹුරට යන්න යන්න මේ විපස්සනාවකට යන්න යන්න අපි තේරුම් ගත යුතුයි මේකේ සෑහෙන ඊට වඩා ගැඹුරක් තියෙනවා. මේක ඊට වඩා සෑහෙන ප්‍රායෝගික අර්ථයක් තියෙනවා. අපි මේ අතක් පිට අතක් තියාගෙන ඉරමණිය ගොතාගෙන හිටිය පමණින් මේ සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි අර අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතෙන්දී අපිට සීලයෙන් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. මෙතෙන්දී අපිට සුතයෙන් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. මෙතෙන්දී සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. සමතයෙන් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. විපස්සනායෙන් අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම විපස්සනාව කියන්නේ කෙලින්ම ප්‍රඥා ශික්ෂාව, සීල සමාධි ප්‍රඥා කියන එකේ ප්‍රඥා ශික්ෂාව. මේ ප්‍රඥා ශික්ෂාවට යනකොට ඇත්තරම අපිට ඕන විදිහට දෙමෙයි එක අතකින් දේවල් සිද්ධ වෙන්නේ. අපි ටික ටික මෙතන තියෙන හේතුඵල දහමක් වශයෙන් තේරුම් අරගෙන ඒ දේවල් වලට දිග හැරෙන්න ඉඩ දිය යුතුයි. ඒ දේවල් වලට මතු වෙන්න ඉඩ දිය යුතුයි. ඒ දේවල් වලට මතුවෙන්න මතුවෙන්න දිදී අන්න අපි එතන එතන සතිමත් වෙවි. එතන එතන විපස්සනා කර කර අපිට යන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ පෙන්වන මාර්ගය එකාතකින් හරිම මුහුකුරාගිය මාර්ගයක් පරිණත මාර්ගයක් කියන්න පුළුවන්. මේක මේ අපි හිතේ සමාධියක් හදාගත්ත පමණින් සියල්ල සම්පූර්ණ වෙන මාර්ගයක් නෙමෙයි. මේ සමාධියම පාදක කරගෙන අන්න අපිට මේ යථා ස්වභාවය තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේක තේරුම් ගන්නවත් බෑ සමාධියක් නැත්තම්. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය චේතනාකරණීය සූත්‍රයේදී එහෙම කියන්නේ ධම්මතා ඒසා භික්කවේ යං සමාහිතෝ යථා භූතං ජානාති පස්සති. මහණෙනි මේ හිතේ සමාහිත භාවයක් තියෙන කෙනාට මේ ඇත්ත ඇති සැටිය තේරෙනවා කියන එක ධර්මතාවයක් කියලා කියනවා. ඒ කියන්නේ එහෙමනම් සමාධියක් අවශ්‍ය වෙනවා. ඒ සමාධිමත් හිතට තමයි මෙන්න මේ ඇත්ත ඇති සැටිය තේරෙන්නේ. ඊළඟට තවත් දෙයක් තමයි මෙන්න මේ ඇත්ත ඇති සැටිය තේරුණා නම් පමණයි මේ දේවල් වලින් හිතයින් වෙන්නේ. මේ දේවල් කෙරෙහි තියෙන මෙන්න මේ තණ්හාව ඇලෙන ගතිය, ග්‍රහණය කරන ගතිය, උපාදාන කරන ගතිය අඩු වෙලා මේ දේවල් වල යථා ස්වභාවය දැක්කොත් පමණක් අන්න හිතේ වැයින් අයින් වෙනවා. ඒ නිසා මේ සූත්‍රයේම දීම බුදුරජාන් වහන්සේ කියනවා ධම්මතායසා භික්කවේ යං යථා භූතං ඥානං පස්සං නිබ්බින්දති විරජ්‍යති. අන්න ඇත්ත ඇති සැටිය ඇත්ත ඇති සැටිය තේරුම් ගත්ත හිතක්ම මෙන්න මේ දෙයින් විරංජනේ වීමක් වෙනවා. මේ දේවල් අතහැරලා දානවා. මේ දේවල් වලින් එයා අයින් වෙනවා. පාට මැකිලා යනවා එයාගේ හිතෙන් දැන්. කලින් නම් මේවා ඊටාම හොඳයි, වටිනවා, ඊටාම වටිනවා. මේක සුදුයි, මේක කළුයි, මේක උසයි, මේක මහතයි කියන්නේ දැන් নানা ප්‍රකාර දේවල් අපි වටනකන් දීගෙන හිටියා. නමුත් අන්න සමාහිත හිතකින් මේ දේවල් වල යථා ස්වභාවය තේරුම් ගන්න තේරුම් ගන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ හැම දෙයක්ම අතහැරලා දාන ගතියක්. සියල්ල කෙරෙහි විරාගී ස්වභාවයක්. පාට මැකිලා ගියා වගේ ස්වභාවයක් අන්න ඇති වෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට මේක ආනාපාන සතිය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරන විදිහ අපි පොඩ්ඩක් ගමු. එතකොට භාවනාවට අදාළ කරගන්න තව ටිකක් පහසුයි. කායනුපස්සනා කොටසදී බුදුරජාන් වහන්සේ කියන ඔන්න සියල්ල සංසිඳනවා. පස්සම් භයං කාය සංඛාරං අස්සසිසාමිති සික්කති කියලා. පියවර කීපයක් තියෙනවා මම මේ කාලය යන හින්දා කෙටියෙන් කිව්වේ. ඒකින්ද කය හොඳට තැම්පත් වුණා. කය සංසිඳුණා. ඔන්න ඊළඟට විවිධාකාර ප්‍රීති ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඔන්න කය පිනා යනවා දැනෙනවා. රැලි රැලි යනවා දැනෙනවා පා වෙනවා දැනෙනවා ඔන්න මේ වේදනාවේ සුඛ ස්වභාවයන් වේදනාවේ සුව ස්වභාවයන් දැනෙනවා අන්න එතකොට බුදුරජාන් වහන්සේ කියන මේකට අහු වෙන්න එපා මේකට ඇලෙන්න යන්න එපා මේ ඇවිල්ලා වේදනාවේ ස්වභාවයන් වශයෙන් දැක ගන්න අන්න කියනවා පීතිපටි සංවේදී අසසිසාමීති සික්කති සුඛපටි සංවේදී අසසිසාමීති සික්කති ඊළඟට චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. දැන් මේ ඔක්කොම දිහා බලනවා මේවා මේ මගේ දේවල් නෙමෙයි, මේවා මම නෙමෙයි. ඒවා ඒගොල්ලන්ට ඕනලාවට ආවා, ඒගොල්ලන්ට ඕනලාවට යනවා. ඉතින් මේ දිහා දැනුවත් වෙනවා. විවිධාකාර වේදනාවන් එනවා. සැප වේදනාවන් වෙන්නත් පුළුවන්, දුක් වේදනාවන් වෙන්නත් පුළුවන්. ඒ හැම දෙයක්ම ඇවිල්ලා යනවා. අන්න ඒ දිහා බලමින් ඉන්නවා. අන්න පස්සම්භයං චිත්ත සංඛාරං අසසී සාමිති සික්කති කියලා අන්න බුදුරජාන් වහන්සේ අන්න වේදනානුපසනාව කොටසක් સમાપ્ત කරනවා. ඒ කියන්නේ දැන් අපි ඒක එක්ක ඇලෙන්න ගියෙත් නෑ, ගැටෙන්න ගියෙත් නෑ. මේවා හුදු වේදනා ස්වභාවයන් බව තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීම නිසා අන්න වේදනාවන් සමනය වුණා. අන්න දැන් කයත් සමනය වෙලා වේදනාවනුත් සමනය වෙලා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා චිත්තපටි සංවේදී අස්සසිසාමිති සිකදී. අන්න දැන් බලන්න හිත දිහා. දැන් හිත දිහා බලන්නේ හිත හිර කරගෙන නෙමෙයි හිතයට දේවල් එන්න දිදී බලන්නේ. දැන් අර කලින් කිව්වා වගේ මේක හිර කළා තද කළා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් හිතට පොඩි නිදහසක් දෙනවා කැමති දෙයක් එන්න. අන්න ඒකේ ඔන්න රාගසිතවිලි එනවා, ද්වේෂසිතවිලි එනවා, මෛත්‍රී සහගත සිතවිලි එනවා, ඊර්ෂ්‍යා සහගත සිතවිලි එනවා. හිත ඇතැම් වෙලාවට විසිරෙනවා, ඇතැම් වෙලාවට එකඟ වෙනවා. ඉතින් নানা ප්‍රකාර මේ චිත්ත ස්වභාවයන් දැනගන්නවා. අර චිත්තානුපසනාදී බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ සරාගං චිත්තං සරාගං චිත්තං ති පජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං ති පජාන. දැන් මේ ඔක්කොටම තියෙන සමාන වටිනකමක්. එකක්වත් වර්ධනය කරන්නය කියලා කියන්නේ එකක් එක්කවත් ගැටෙන්න කියලා කියන්නේත් නැහැ. ඒගොල්ලෝ එනවා පොඩ්ඩක් ඉඟිමිඟි පානවා ඒගොල්ලෝම යනවා. අපි බලාගෙන ඉන්නවා. අර දරුවෝ සෙල්ලම් කරනවා, දරුවෝ පිනුම් ගහනවා, පෙරලෙනවා, නටනවා, දෙමව්පියෝ දෙන්න බලාගෙන ඉන්නවා. උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. අන්න වගේ අපිත් දැන් මේ හිතේ විවිධාකාර ස්වභාවයන් මතුවෙනවා. අපිත් ඒ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. අන්න බලාගෙන ඉන්නකොට තේරෙනවා මේවා එනවා යනවා. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ඉතින් මේක වෙන්න වෙන්න වෙන්න අපි මේකට මේ හිතේ මතුවෙන දේවල් දැඩිව ග්‍රහණය කරගන්න යන්නේ නැතුව මම මගේ කරගන්න යන්නේ නැතුව එකකටවත් උල්පන්දම් දෙන්න යන්නේ නැතුව මේක දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්න බලන් ඉන්න අන්න අපේ අවධානය නැත්නම් අපේ උද්‍යෝගයන් නැති බව තේරුම් ගත්ත නලු නිලියෝ ටික ඒගොල්ලොම හෙම්බත් වෙලා, ඒගොල්ලොම වෙහෙසටපත් වෙලා නාට්‍ය නවත්තනවා. දැන් මොන්න හිත සංතිඳෙනවා. හිතේ හටගත් අර සිතුවිලි ටික දැන් අන්න තැම්පත් වෙන්න ගන්නවා. සමාහිතෝ නැත්නම් සමාහිතං සමාදාහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න ඊළඟට කියනවා. මොකද අපි උදව් කරන්න ගියේ නැහැ, අහුුනේ නැහැ. ඒගොල්ලෝ එන එන විදිහට අපි බැලුවා. යන හැටිත් බැලුවා. අන්න හිත දැන් තැම්පත් වුණා, සමාදාහන් වුණා. හිත ඒකාග්‍ර වුණා. තව තව ඔන්න සමාධිමත් වෙනවා. හිතේ දැන් ඔන්න ශාන්ත භාවයක් තියෙනවා. දැන් ඔන්න මේ හිත ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන විමෝචයන් චිත්තං අස්ස සිස්සාමිති සික්කති. දැන් හිත නිදහස් වෙනවා. කයත් දැන් නිදහස්. කය අර පස්සම්භයං කියන කොටසේදී අන්න කය හොඳට සංසිඳිලා. ඊළඟට පස්සම්භයං චිත්ත සංඛාරං කියලා කියන කොටසදී අන්න වේදනාවනුත් සමණයටපත් වෙලා. දැන් තිබුණ හිතේ පමණක් අවධානය තිබුණේ. දැන් අන්න හිතටත් අපි සංසිඳෙන්න ඉඩ හැරියා. හිතේ හටගන්නා විවිධාකාර සිතුවිලි ස්වභාවයන්ට ඒෙම යන්නේ දැරියා. අන්න දැන් හිතත් සමනේ වුණා. අන්න හිතත් සිතුවිලි වලින් තොර වුණා. හිතත් දැන් මේ තැම්පත් වුණා. දැන් අන්න විමෝචයන් චිත්තං අන්න දැන් මේ එකක්වත් අල්ලන්නේ නැතුව එකක්වත් ග්‍රහණය කරන්නේ නැතුව කිසිම අරමුණක් ඇසුරු කරන්නේ නැතුව අන්න හිත අනිශ්චිත ස්වභාවයකටපත් වුණා. විමුක්ත ස්වභාවයකටපත් වුණා. නිදහස් ස්වභාවයකටපත් වුණා. සරල ස්වභාවයකටපත් වුණා. ඉතින් මේ කටයුත්ත බුදුරජාන් වහන්සේ හැම සතිපට්ඨානයකදීම පෙන්වනවා. කායानुපස්සනාව ඉවර කරන්නේත් අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. වේදනානුපස්සනාව ඉවර කරන්නේත් අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. චිත්තානුපස්සනාව ඉවර කරන්නේත් ඒ විදිහටමයි. දැන් මේ ආනාපාන සති සූත්‍රයේදී චිත්තානුපස්සනාවේදී එතනදිත් කියන්නේ බුදුරජාන් වහන්සේ ඕකමයි. දැන් අන්න හිත අරමුණු වලින් නිදහස් වුණා. අන්න දැන් හිතෙන් නිදහසක් භුක්ති විඳිනවා. මේක ඊටාම ඒකාකාරී මට්ටමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ කෙලසුන්ගෙන් හිත නිදහස් අපිට ආගන්තුකයි. අපිට ඒක හුරු නෑ. එතන තියෙන ඒකාකාරී බවක්. මෙතන රාගකින් දැවෙන ගතියක් නෑ, ද්වේෂකින් දැවෙන ගතියක් නෑ. මොකකින්වත් උත්තේජනයක් නැහැ. ඉතින් අපිට මේ තැන මග හැරෙනවා. ඉතින් නිසා නැවත නැවත නැවත නැවත ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න පමණක් මේ తත්වය බහුලීකృత වෙනවා. ඒ නිසා එකාන්තකින් යෝගාවචරයෙකුට සෑහෙන්න මඟ පෙන්විය යුතු දැනක් තමයි මේ කතා කරන්නේ. මොකද අපේ හිතේ තියෙන මේ තණ්හා බරිත හිත, කෙලෙස් බරිත හිත කිසිසේත්ම මෙන්න මේ ඒකාකාරී චිත්ත ස්වභාවය අගේ කරන්නේම නැහැ. ඒ නිසා අපි මෙතන ඉන්න හැමෝම මෙන්න මේ චිත්ත ස්වභාවය අත්දැකලා තියෙනවා. අනිවාර්යයෙන්ම. නමුත් ඒක අපිට මග හැරලා තියෙනවා. මොකද ඒක මග හැරෙනවා අපි ඒකට වටිනකමක් නොදෙන නිසා. අපි වටිනකමක් දෙන්නේ අන්න මම ඉස්මතු වෙනවා නම් මගේ හිතේ සතුට දනවනවා නම් මගේ කෙලෙස් තෘප්තිමත් කරනවා නම් අන්න ඒ දේ අන්න ඒ කෙනා අපිට ඊටාම් වටිනවා. ඉතින් මම ඇසුරු කරන්න කැමති මගේ හිත වැඩියෙන්ම ඇලෙන කෙනත් එක්ක. මම ඉන්න කැමති මම මගේ හිත වැඩියෙන්ම ඇසුරු කරන්න කැමති කෙනත් එක්ක. ඉතින් එතන තියෙන තණ්හාව. එතන තියෙන කෙලෙස්. කෙලෙස් තමයි අපිට මඟ පෙන්වන්නේ. කෙලෙසුන් අනුව තමයි මේකට අනුව තමයි මම හැසිරෙන්නේ. තණ්හාව කියන දේ තමයි මම කරන්නේ. තණ්හාව කිව්වොත් මෙතන නම් ඇලෙන්න දෙයක් නැහැ. මෙතන තියෙන හරි මේ ඒකාකාරී තැනක් මීට වඩා හොඳ වෙන තැනකට යන්නේ. අන්න ඉතින් අපි ඒක මග හරිනවා. මේක මාත හැරලා යනවා. ඒකමයි මෙතනදිත් වෙන්නේ හිතේ හටගන්නා මේ ස්වභාවය කිසිම දෙයක් ඇසුරු නොකරන ස්වභාවය හරිම ඒකාකාරී. කිසිම රහක් නැහැ. ඒ නිසා තණ්හාව කියනවා මේක නම් ඇති වැඩක් නැහැ. ඉක්මනටම උතනින් අයින් වෙන්න. ඉතින් අපි ඒක මග හැරලා යනවා. නමුත් අපි බුද්ධ වචනයට හුම්කන් දීලා පුළුවන් තරම් මේ තැන තේරුම් ගත්තොත් මෙතන මේ අරමුණු වල ග්‍රහණයක් නැහැ. අර බුදුරයන් වහන්සේ කියන්නේ නචකින්ච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්න එපා කියලා කියනවා. ඉතින් අන්නේ උපාදාන නොකරන தත්වයක් මෙතන තියෙනවා. දැන් මේ හිත රූපයක් උපාදාන කළත් නැහැ. රූපයක් ග්‍රහණය කළත් නැහැ. වේදනාවක් ග්‍රහණය කළත් නැහැ. හිතේ ඇතිවන විවිධාකාර චිත්ත ස්වභාවයක් ස්වභාවයන් ග්‍රහණය කළත් නැහැ. එකක්වත් ග්‍රහණය කළා නැහැ. ඒකයි අර අනිසිතයි කියලා කියන්නේ. කිසිවක් දැන් මේ හිත ඇසුරු කරන්නේ එයාට අවශ්‍ය නැහැ මොකක්වත් දැන් තනියෙන් හිට ගන්න පුළුවන් එයාට දැන්. දැන් අපි ශක්තිමත් නැත්තම් අපිට ඔන්න කාගේ හරි අත අල්ලගෙන තමයි නැගිටින්න වෙන්නේ. නැත්නම් අපේ කය දුර්වල නම් ඔන්න අපිට හැරමිටි වාරුවෙන් තමයි යන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ආරම්මන කියන වචනේ තියෙන ආලම්බන කියන මේ අර්ථයත්. කියන හැමතිස්සෙම හිත ඉන්නේ අල්ලගෙන. මොකද එයාට තනියෙන් ඉන්න බෑ. ආලම්බණය කරනවා කියන්නේ අල්ලගෙන ඉන්නවා. එයාට එල්ලිලා එයාගේ මත තමයි අපි ඉන්නේ. එයාගේ උදව්වෙන් තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා හැමතිස්සම අපේ හිත අරමුණක උදව්වෙන් තමයි නැගිටලා ඉන්නේ. හැරමිටි වාරුවෙන් තමයි අපේ හිත හැමතිස්සම ඉන්නේ. නමුත් අන්න සතිය දියුණු කරන්න දියුණු කරන්න සමාධියක් වඩාගෙන ඒකෙන් ප්‍රඥාව දියුණු කරන්න දියුණු කරන්න අන්න හිතට ශක්තියක් එනවා තමන්ගේ ශක්තියෙන් නැගී සිටින්න. තමන්ගේම නිදහසක් භුක්ති විඳින්න. එකම අරමුණක්වත් ඇසුරට යන්නේ නැතුව එයාටම ආවේනික නිදහසක භුක්ති විඳින්න අන්න හම්බ වෙනවා. ඉතින් මේ தත්ත්වය බුදුරජාන් වහන්සේ සෑහෙන්න අගය කරලා තියෙනවා. දැන් මේ Nirodha Satya කතා කරනකොට බුදුරජාන් වහන්සේ මෙන්න මෙන්න මේ විදිහට කියනවා ඉදන් දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ දැන් එතකොට මෙතනදිත් තණ්හාව ගැන කතා කරනවා ඒ කතා කරපු කාම තණ්හාවේ භව තණ්හාවේ විරා මේ විභව තණ්හාවේ අන්නේ තණ්හාව ගේම අශේෂ විරාග නිරෝධෝ ඒකේ ඉතිරින් නැතුව ක්‍රමානුකූල ෂේවී යාමක් නිරුද්ධ වී යාමක් ඡාගෝ අතහැරලා දැමීමක් දීලා දැමීමක් පටිනිස්සග්ගෝ අතහැර දැමීමක් මුත්‍ති ඒකේ මිදීමක් අනාලය ඒකට නොඇලීමක් ඉතින් එතකොට මේ අපි කතා කරන අරමුණු නොගන්නා තැන සෑහෙන මේ ලක්ෂණ තියෙනවා. මේක මේ සම්පූර්ණ මේ නිවනයි කියන මේ කියනවා නෙමෙයි මේ නිවන් දොරටුවක් කියලා අපි තේරුම් ගන්නවා. නිවන් දොරටු ඇසුරු කරමින් තමයි අපිට නිවන් දකින්න වෙන්නේ. ඒකයි මේ විමෝක්ෂ මුඛ කියලා කියනවා අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන ස්වභාවයන්ට. මොකද මේ නිවන් දොරටු ඇසුරු කරමින් තමයි අපිට ටික ටික මේ හිතේ තියෙන තණ්හාව දුරු කරන්න වෙන්නේ. තණ්හාව අර බුදුරජාන් වහන්සේ කියන්නේ තණ්හක්ඛයෝ නිබ්බාණං කියලා කියනවා. තණ්හාව යම් අවස්ථාවක කිසිම ශේෂයක් නැතුව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා නම් අන්න නිවන් දැකලා. නමුත් ඒක ඉතින් එකපාරට වෙන වැඩක් නෙමෙයි. අපි එකපාරක් තණ්හාව දිහා බැලුවා කියලා, එකපාරක් හිතට ආපු ආසාවක් දිහා බැලුවා කියලා, එකපාරක් හිතට ආපු රාගයක් දිහා බැලුවා කියලා, ඒක ගියයි කියලා මේ තණ්හාව අශේෂ විරාග නිරෝධයක් වෙලා නැහැ. ඒක මේ ඒ වෙලාවට අවසන් වෙලා. දැන් මේ සුළු මොහොතකට දැන් අන්න තණ්හාව දුරු වුණා. සුළු මොහොතකට හිතින් රාගය අයින් වුණා. සුළු මොහොතකට ආසාව හිතින් අයින් වුණා. ඉතින් අපි හිතුවොත් මේ දැන් නම් මම නිවන් දැක්කා. දැන් නම් තණ්හාව සම්පූර්ණයෙන්ම දුරු වුණා. ඒ අපි ඉතින් වරද්ද ගන්නවා. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ වෙලාවේ තණ්හාව ආවා. මං මේකට ඇලුනේ නැහැ. මේකට මං උල්පන්දම් දෙන්න ගියේ නැහැ. තණ්හාවට මං ආවඩන්න ගියේ නැහැ. අන්න මම බුදුරජාණන් වහන්සේ කියපු විදිහට කටයුතු කරා. හනුමන් චිත්තානුපස්සනාවක යෙදුණා. ඒ දිහා මම විරාගීව බැලුවා. තණ්හාව ඇති වෙලා නැති වෙලා නැහැටි බැලුවා. ඒක මං අතහැරලා දැම්මා. ඒක මං දීලා දැම්මා. ඒකට මං ඇලෙන්න ගියේ නැහැ. අන්න අර මේ බුදුරජාන් වහන්සේ කියන මෙන්න මේ කටයුත් අපි එතෙන්දී ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. තණ්හාය අශේෂ විරාග නිරෝධ. දැන් මේ තණ්හාවක් ආවහම ඒක ගැන විරාගී වීමක්. හැබැයි ඒකේ තියෙන ඇලෙන ගතියක්. නන්දි රාග සහගතා. ඒකේ තියෙන ඇලෙන ගතියක්. හැබැයි මං උත්සාහ කරනවා එතෙන්ට විරාගී වෙන්න. ඒකේ තියෙනවා ඊළඟ එක ඉල්ලන ගතියක්. හැබැයි මං උත්සාහත් වෙනවා ඒක ඉවර වෙලා යන හැටි බලන්න. නිරෝධෝ. එයා පෙන්වන්නේ මේ ඊළඟ එකට යන්න, ඊළඟ එකට බලන්න, ඊළඟ මිරිස් කරලය පැණි රස වෙන්න පුළුවන්, ඊළඟ මිරිස් කරල පැණි රස වෙන්න පුළුවන් කියලා තමයි තණ්හාව කියන්නේ. මම තේරුම් ගන්නව නෑ නෑ ඔක්කොම මිරිස් මේ හරිම මේ දැවිල්ලයි ඔය තණ්හාව කියන එක මං අහන්නේ නැහැ. බුදුහාඳුරෝයි මේක කිව්වේ අන්න මම අත්හැරලා දානවා. චාගෝ අන්න අත්හැරලා දානවා. පටිනිස්සග්ගෝ අතහැර දැමීමයි එතනින් කියන්නේ. ඊළඟට මුත්‍ති. ඒකෙන් මිදෙනවා. තණ්හාව එනවා මම එයාගෙන් මිදෙන්න තමයි උත්සාහත් වෙන්නේ. අනාලයෝ මම එයාට ඇලෙන්න යන්නේ නැහැ. ඉතින් මේ කටයුත්ත තමයි ඒකතකින් ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ධම්මානුපස්සනාවෙන් පෙන්වන්නේ. දැන් මේ හිතේ හටගන්නා විවිධාකාර චිත්ත ස්වභාවයන් දිහා අනිච්චානුපස්සී වෙනවා. දැන් මේවා හටගන්න හැටි, ඒවා වෙනස් වෙන හැටි, ඒවා එහෙම්ම නැතිලා යන හැටි. කලින් නොතිබී හට ගන්නවා ඊට පස්සේ එහෙම නැතිලා යනවා. ආයෙත් කලින් නොතිබී හට ගන්නවා ඊළඟට ආයෙ නිරුද්ධ වෙලා යනවා. අන්න ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් අන්න දකිනවා. සමුදේ වය ධම්මානුපස්සීවා මේ චිත්තස්මින් විහෙරති. ඉතින් මේ දේ දකින්න දකින්න අපි අනිත්‍යක් වඩනවා. දැන් මේ වඩනවා කියන අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනවා නෙමෙයි. දැන් මේ හටගන්නා තණ්හාව, මතුවෙන මතුවෙන ආසාව, මතුවෙන මතුවෙන විවිධාකාර කෙලෙස් එතන එතන ඇති වෙලා නැති වෙලා යන හැටි දකිමින් ඉන්නවා. අන්න අනිත්‍යානුපස්සනාවක් වඩනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන විරාගානුපස්සී. අර නිරෝධානු මේ නිරෝධ සත්‍ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේත් ඒකමයි. නිරෝධයක් දකිනවා. දැන් මේවා ආවා අපි දැන් මෙතනට එක පාට කඩාගෙන පාත් වෙලා මේක අයින් කරන්න හදනව නෙමෙයි. ආව විදිහටම ඒගොල්ලන්ටම ස්වාභාවිකම යන්න ඉඩ හරිනවා. හිතේ රාගයක් මතුවුණා මේ ඇවිල්ලා රාගය කියලා අපි හොඳට තේරුම් ගත්තා. තේරුම් අරගෙන එයාටම ස්වාභාවික මරණයකටපත් වෙන්න ඉඩ දෙනවා. අපි ගිහිල්ලා කැත්තෙන් ගහන්න යන්නේ නැහැ. අපි ගිහිල්ලා කඩුවෙන් ගහන්න යන්නේ නැහැ. ඒ ආපු රාගෙට එහෙම්ම එයාට ස්වාභාවිකවම මරණයටපත් වෙන්න ඉඩ දෙනවා. නිරෝධයක් කියන්නේ ඒකයි. දැන් අපි සාමාන්‍යයෙන් හිතේ හටගන්නා වූ විවිධාකාර කෙලෙස් ස්වභාවයන් ඉක්මනින්ම දුරු කරගන්න තමයි අපි උත්සාහත් වෙන්නේ. නමුත් දැන් චිත්තානුපසනාවත් ධම්මානුපසනාවට එනකොට අපි දැන් ශක්තිමත් අපි අසතිමත් නැහැ. අපි දුර්වල නැහැ. අපි සතුව යම් හිතේ සමාහිත භාවයක් තියෙනවා. හිතේ හදාගත්ත සුපතිට්ඨිත සතියක් තියෙනවා. හිතේ හදාගත්ත සමාධිමත් භාවයක් තියෙනවා. වඩාගත්ත ප්‍රඥාවක් තියෙනවා. අපි දැන් සන්නද්ධ සටන මේ හොඳට සන්නද්ධමයි ඉන්නේ. ශක්ති සම්පන්නවයි ඉන්නේ. එහෙම සටනක් තමයි දැන් මේ යන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අන්න සතියෙන් ඉඩ දෙනවා දැන් මේ රාග ස්වභාවයට මතුවෙන්න. මතුවෙන ඉඩ දීලා අපි බොහොම මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. අන්න එයාටම ස්වාභාවිකව මිය යන්න ඉඩ දෙනවා. නිරෝධානුපස්සී අස්සසි සාමීති සික්කති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඊළඟට කියනවා පටිනිස්සග්ගානුපස්සී අස්සසි සාමීති සික්කති. අන්න අතහැර දානවා. මේ එනවා ඒවා අතහැරලා දානවා. අතහැරලා දාලා ආයෙත් හිත යන්නේ අර නිවිච්ච ගතියටමයි. ආයෙත් අර තැම්පත් වෙන්න ගතියටමයි. ආයෙත් අර නිදහස් ස්වභාවයටමයි. අරමුණු ඇසුරු නොකරන අනිශ්චිත ස්වභාවයටමයි ආයිත් හිත යන්නේ. ඒ නිසා පටිනිස්සග්ගානුපත් පැත්තේදී පැති කීපයක් පෙන්නනවා. එකක් තමයි මේවා අතහැර දැමීම. ඊට පස්සේ නැවතත් හිතාර සාමකාමී තත්වයට පැමිණීම. අරමුණු ඇසුරු නොකරන තත්වයට පැමිණීම. ඉතින් මේ නිසා මේ දේ අපිට නැවත නැවත කරන්න සිද්ධ වෙනවා. මේක මේ එක දවසක් කළා කියලා, දවස් දෙකක් කළා කියලා, තුනක් කළා කියලා නෙමෙයි. අර මං කලින් කිව්වා වගේ අපේ හිත යම් පමණකට අපි දූෂණය කරගෙන තියෙනවා නම් ඒ ඔක්කොම ටික පිරිසුදු වෙලා පිරිසුදු වෙලා පිරිසුදු වෙලා අපේ හිතේ පිරිසුදු භාවයක්ම ඇති වෙන තාක් මේ දේ කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මේකට සෑහෙන ඉවසීමෙන් කරන්න වෙනවා. ඒ නිසා ලොකු සාවින්නාංශයෙන් නිතර මතක් කරනවා බුරුමේ තේනවලු කියමනක් ඉවසන්නා නිවන් දකි කියලා. ඒ නිසා මේක ඉවසන් ඉවසීමෙන් කරන්න වෙනවා. මොකද අපිට තියෙන හදිස්සියට මේ ඇතුලේ අපි දාගත්ත කුණු ටික එළියට එන්නේ ඉතින් අපි හරි හදිස්සියෙන් මේවා ඇතුළට දාගත්තා. හැබැයි මේ ටික එළියට එන්නේ අපිට තියෙන හදිස්සියට. අපිට ඕනේ මේ දැන් ඉක්මනට අර දාගත්ත ඉක්මනට මේක අයින් කරන්නත් ඕනේ දැන් භවනා කරන්න ගත්තාම පුදුම හදිස්සියක් තියෙන්නේ. මේ එක පරයන්කෙන් රහත් වෙන්නයි අපිට ඕමනා. ඉතින් ඒක වෙන්නේ නැහැ. මොකද දැන් මෙතන වැඩ කරන්නේ හේතුඵල ධමයක්. අන්න ප්‍රඥාව අපි අවදි කරගන්න සිද්ධ වෙනවා. මෙතන දැන් මම මගේ වෙලා මේ දාගත්ත මේ කුණු ටික දැන් ඉවත් කරන්න ඊට වඩා හොඳ ප්‍රඥා පදනමක් මත පිහිටලා. අන්න කෙනෙක් තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ දැන් හේතුඵල දහමක්. ඒ ඒ අවස්ථානුකූලව මේ මේ කෙලෙස් මතුවේවි. ඉතින් මට තියෙන්නේ මේ හිත ගැන හැබැයි අවධානයෙන් ඉන්න. හිත ගැන හොඳ සාවධානව බලාගෙන ඉඳිමින් සතිමත්ව ඉඳිමින් එතන එතන මතුවෙන මේ කෙලෙස් ස්වභාවයන්ට අන්න යන්න ඉඩ හරිනවා. ස්වාභාවික මරණයකටපත් වෙන්න ඉඩ හරිනවා. ඒ නිසා මේ අනිච්චානුපස්සනාව, විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව මේ හැම දෙයක්ම අර බුදුරජාන් වහන්සේ කියන අර තණ්හාවගේම අශේෂ විරාග නිරෝධයක්. ඒ තණ්හාව ගැනම අන්න අපි විරාගී ස්වභාවයක් බලන්නේ. නිරෝධයක් සඳහායි ඉඩ දෙන්නේ. ඒ වගේමයි ඒකේ ඡාගෝ ඒකට යන්න ඉඩ හරිනවා. අතැල්ලා දානවා. පටිනිස්සග්ගෝ අතහරිනවා. ඊළඟට මුත්‍ති ඒකෙන් මිදෙනවා. අනාලයෝ ඒ ගැන ඇලෙන්න යන්නේ නැහැ. තණ්හාවේ තියෙන්නේ ඇලෙන ගතිය. අපි හැබැයි දැන් ඇලෙන්නේ නැතුව අන්න ඉන්න උත්සාහත් වෙනවා. ඉතින් එතකොට මෙබඳු දෙයක් ක්‍රියාත්මක වෙද්දී හිතේ සමහර වෙලාවට අපි හිතමු මේ දේ අපි නැවත නැවත කරනවා. නැවත නැවත කරන්න කරන්න හිතේ හටගන්න එක අතකින් හරි ඒකාකාරී බවක්. මොකද අපේ හිතේ ඒකාකාරී බවක් නැහැ කියලා කියන්නේ එක අතකින් කාමච්ඡන්දයෙන් මේක විවිධාංගීකරණයක් වීමක්. දැන් අපිට එක අරමුණක ඉන්න බැරි නිසා අපි ඉතින් රූපයක් බලන්න යනවා. ඒක හොඳ නැති වෙනකොට ඔන්න සද්දයක් අහන්න යනවා. ඒක හොඳ නැති වෙනකොට ඔන්න මලක් ඉඹින්න යනවා. ඒක හොඳ නැති වෙනකොට ඔන්න රහක් ගන්න යනවා. ඔන්න කෑමක් කන්න යනවා. හෝටල් එකකට යනවා. ඒක හොඳ නැති වෙනකොට ඔන්න අපි පුටුවක වාඩි වෙනවා. ඒක හොඳ නැති වෙනකොට ආයෙ ඔන්න රූපයක් බලනවා. ඒක හොඳ නැති වෙනකොට ආයෙ සද්දයක් අහනවා. ඉතින් මේ පහේ කැරකේ කැරේ කැරේ කැරේ හැම එකෙම අපි ඉල්ල ඉල්ල ඉන්නවා. මේකෙන් සතුට හොයමින් සතුට හොයමින් අපි ගත කරනවා. නමුත් දැන් මෙතෙන්දී ඒ මොකක්වත් නොකර ඉන්න තමයි උත්සාහත් වෙන්නේ. ඉතින් හරිම අමාරුයි. මොකද අපිට පුරුදුලා තියෙන්නේ මොකක් හරි කරන්න. අපිට මුකුත් නොකර ඉන්නවා කියන එක හරිම අපි සාමාන්‍යයෙන් කියනවා මේ මම නිකන් ඉන්නවා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. නැත්නම් ඔහේ ඉන්නවා කියලා කියනවා. නමුත් අපි කොහොමත්ම ඔහේ ඉන්නේ නැහැ. අපි කොහොමත්ම නිකන් ඉන්නේ නැහැ. අපිට ඕනේ මොකක්ම හරි කරන්න. නමුත් මෙතෙන්ට ආවට පස්සේ අපි හිතමු හිත දැන් මොකක්වත් අරමුණක් ඇසුරු කරන්නේ නැහැ. කාය කයේ අරමුණක් ඇසුරු කරන්නෙත් නැහැ, වේදනාවක් ඇසුරු කරන්නෙත් නැහැ, හිතත් හරිම නිස්කලංකයි. හිතත් හරිම නිශ්ශබ්දයි. ඇතුලේ කතාවත් සමනය වෙලා. හිතේ කෙලෙසුත් නැහැ. හිත හරි නිදහස්. එතකොට අපි මොකද්ද කරන්නේ? දැන් පින්වත්නි අපිට කරන්න තියෙන්නේ මුකුත් නොකර සිටීමක්. ඉතින් මේ මුකුත් නොකර සිටීම කියන කලාව ඔන්න අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මොකද මේ මේ කලාව ඉගෙන ගන්නේ නැත්නම් අපිට මේ తত্ত্বය බහුලීකృత කරන්න බෑ. ඒ නිසා අපිට අර කොයි තරම් ඒකාකාරී වුණත් පොඩ්ඩක් ඉවසීමෙන් මෙන්න මේ ඒකාකාරීත්වය තුළ හිත පවත්වන්න සිද්ධ වෙනවා. ඔන්න අපි විනාඩි දෙකක් ඒ ඒකාකාරීත්වය තුළ ඉන්නවා. ඔන්න අපි විනාඩි 5ක් මේ ඒකාකාරීත්වය තුළ ඉන්නවා. විනාඩි 10ක් මේ ඒකාකාරීත්වය තුළ ඉන්නවා. අන්න මේ විදිහට තමයි පොඩ පොඩ පොඩ තමයි මේක හිතට උගන්වන්න සිද්ධ වෙන්නේ. මොකද හිත පුරුදු වෙලා නැහැ මේ විදිහට නිකන් ඉඳලා. නිදහසේ ඉන්න අවස්ථාව ලැබුණත් එයා පුරුදු වෙලා තියෙන්නේම අර තණ්හාවට අනුකූලව කටයුතු කළා. තණ්හාව කියන්නේ කොයි වෙලාවකවත් නිකන් ඉන්න කියලා. එයා කියන්නෙම අන්න ඊළඟ මොහොතේ සතුට තියෙනවා. ඊළඟ දේහි සතුට තියෙනවා. ඊළඟ අත්දැකීමේ සතුට තියෙනවා. ඊළඟ සිද්ධියේ සතුට තියෙනවා. ඊළඟ රූපයේ සතුට තියෙනවා. ඊළඟ සද්දේ සතුට තියෙනවා. හැමතිස්සෙම ඊළඟ මොහොතට එයා එක්කගෙන යනවා අපිව. ඉතින් අපි හැමතිස්සෙම මේ මොහොත අප්‍රුප්ති කරයි මං ඊළඟ මොහොතෙන් සතුට හොයනවා. ඉතින් මේ විදිහට අපි මුළු සංසාරේ පුරාම යනවා. ඉතින් මේ භවයේදී මට සතුට වෙන්න බැරි වුණා. මට පුළුවන් ද ඊළඟ භවයේදී සතුට වෙන්න. ඉතින් ඔය සින්දුවලක් තියෙන්නේ මේ මේ භවයේදී ඒ දෙන්නට එකතු වෙන්න බැරි වෙලා. ඉතින් ප්‍රාර්ථනා කරනවා අනේ ඊළඟ භවයේදීත් වත් අපි දෙන්න එකතු වෙන්න හම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ තණ්හාවෙන් කරන්නේ තෝකම තමයි. මේ මොහොතෙන් මට සතුට වෙන්න බැරි වුණා. මට බැරිද එහෙනම් ඊළඟ මොහොතේ සතුට වෙන්න. ඒකෙත් බැරි වුණා. හැබැයි ඊළඟ මොහොතේදී සතුට වෙන්න බැරි වේද? ඊළඟ මිරිස් කරල පැන් රස වෙන එකක් නැද්ද? ඊළඟ මිරිස් කරල අපි ඔන්න ඔහොම තමයි යන්නේ. ඉතින් අර තණ්හාවෙන් ඔය දෙන ලනුව කන්නේ නැතුව අන්න ඒ නිසා මෙතෙන්දී අපි උත්සාහත් වෙනවා මුකුත්ම නොකර ඉන්න. තණ්හාවෙන් දැන් කියනවා මේකනම් හරිම ඒකාකාරී මේකනම් අර ලොකු සානස් කියනවා වගේ මේකනම් හරිම මේ සුදු පාන් කනවා වගේ බැරිද මේකට ජෑම් ටිකක් ගාගන්න. බැරිද මේකට ලුණු මිරිස් ටිකක් ගන්න. බැරිද මේකට මාමයිට් ටිකක් ගාගන්න. බැරිද අඩු තරමින් ගම්මිරිස් ටිකක් දාගන්න කියලා අන්න මේ මේ තණ්හාවෙන් කියනවා. අන්න භව තණ්හාව ක්‍රියාත්මක වෙනවා. මොකද මේ තැන හරි ඒකාකාරී භව තණ්හාවෙන් කියනවා අන්න ඊළඟ තැන තමයි සතුට තියෙන්නේ කියලා අන්න භව තණ්හාවක් භව තත්වයක් හදලා දෙනවා. අන්න අපි තේරුම් ගන්නවා ආ මෙන්න මෙයා තමයි භව තණ්හාව. මේක ඊටාම සූක්ෂමයි. මෙන්න මේකයි භව තණ්හාව කියලා තේරුම් ගත්තා. අන්න එතෙන්ට අර කියපු ක්‍රම යොදනවා දැන්. ඒ ගැන විරාගයක් ඇති කරගන්නවා. භව තණ්හාව ගැන විරාගී වෙනවා. නැත්තම් භව තණ්හාව ඇවිල්ලා යන හැටි බලනවා. එහෙම නැත්තම් අතහැරලා දානවා. එහෙම නැත්නම් නිරෝධානුපස්සේ යාටම මෙරලා යන්න ඉඩ දෙනවා. යාටම ෂය වෙලා යන්න ඉඩ දෙනවා. මේ ඔක්කොම එතකොට එතන එතන තණ්හාව හටගනිද්දි අන්න අපිට කරන්න පුළුවන් නම් අනේ තරමට අපි දක්ෂ වෙනවා. දැන් ඉතින් අපිට එකපාරට මේ දේ කරන්න බැරි නිසායි අපි දැන් මේ පුහුණු වෙන්නේ. පරයන්ක භාවනාදී මේක කරන්න අපි පුහුණු වෙනවා. සක්මන් භාවනාදී මේක අපි කරන්න පුහුණු වෙනවා. නමුත් සටන සිද්ධ වෙන්නේ සක්මනේදීවත් පරයන්කේදීවත් නොවෙන්න ඉඩ තියෙනවා. සටන සිද්ධ වෙන්නේ සමහරවට මේ වැඩසටහන ඉවර වෙලා වාහනේ යනකොට ඉතින් මගතොට දැන් බලන්න පටන් ගන්නවා. එතකොට අන්න අපි කාලෙකින් මේ කන්න බොන්න බැරි වෙච්ච මොකද දැන් මෙහි ඉතින් ඔය තියෙන්නෙම අර දිය රහට තියෙන දේවල්නේ. අන්න මේ එළිය බලාගෙන යනකොට තමයි අන්න හෝටලේ ආයිත් ඔන්න මතක් වෙනවා. අන්න එතකොට තමයි මෙන්න මෙතෙන්ට තමයි දාන්න තියෙන්නේ. අපිට පුළුවන් මේ දෙතෙන්ට දාන්න. ඊළඟට එහෙම නැත්නම් අපි දැන් වාහනේ යනකොට ඔන්න ඉස්සරහා ඊටාම ප්‍රිය මනාප කෙනෙක් යනවා. අන්න එතකොට තමයි මතක් වෙන්නේ. එතකොට තමයි අන්න භව තණ්හාව එන්නේ. භව තණ්හාවෙන් අන්න කාම තණ්හාවට යන්නේ. අන්න අපිට එතකොට තමයි මතක් වෙන්න වෙන්නේ, මතක් කරගන්න වෙන්නේ මෙන්න මෙතෙන්ට විරාගානුපස්සනාවක් කරන්න. මෙන්න මෙතෙන්ට නිරෝධානුපස්සනාවක් කරන්න. මෙන්න මෙතෙන්ට පටිනිස්සගානුපස්සනාවක් කරන්න. ඒ නිසා මේ කෙලෙස් වලට කිසිම තහංජියක් නැහැ මේ කිසිම තැනක නැවිත් ඉන්න. ඒගොල්ලොත් එක්ක අපේ නැහැ කිසිම givisුමක්. අපි කැමති ඉතින් ඒගොල්ලොත් එක්ක givisum ඇති කරගන්න. නමුත් ඒගොල්ලෝ එන්නේ නැහැ givisum වලට. ඒ නිසා ඒගොල්ලෝ ඕනම වෙලාවක් ඕනම වෙලාවක අපි ගාවට එනවා. අපේ හිත දුර්වල වුණේ කොතනද? අන්න එතෙන්දී ඒගොල්ලෝ එනවා. ඒ නිසා අපි ශක්තිමත් වෙන්න වෙනවා. සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ආඩ්‍ය වෙන්න වෙනවා. මේ එන ඕනම වෙලාවකදී මතුවෙන ඒ කෙලෙස් සතුරන්ට මෙන්න මේ ක්‍රමවලට පහර සඳහා. තණ්හාවට ඕන වෙලාවක අපි හිත ඉඩ දීලා තියෙන්නේ. හැබැයි එන්න දීලා තමයි අපි ඒගොල්ලන්ට යන්න හරින්නේ. ඒකයි මෙතෙන්දී හිර කරගෙන, තද කරගෙන, දොර වහගෙන මේ කටයුත්ත කරන්න බෑ. මේ මතුවෙන්නේ අපේම අර හිතේ තැම්පත් වෙලා තියෙන අර දාගත්ත කුණු ගොඩක් තමයි මතුවෙන්නේ. ඒ කුණු ගොඩට අන්න මතුවෙන්න ඉඩ දිදී තමයි අත් හැතලා දාන්න වෙන්නේ. අස් කළා දාන්න වෙන්නේ. හිතේ දැනටමත් තැම්පත් වෙච්ච ටොන් ගණන් කුණු තියෙනවා. ඉතින් ඒවා මේ පණිට්ටුව පණිට්ටුව තමයි එළියට දාන්න වෙන්නේ. අපිට බෑ එක පාටම මේවා ලොකු ගොඩක් අයින් කරලා දාන්න. ඒ ඒ අවස්ථානුකූලව පොඩ පොඩ පොඩ තමයි ඉහලා දාන්න වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ පාර එකතකින් බැලුවාම හරිම ටිකක් ඉවසීමෙන් යා යුතු පාරක්. ඒ වගේමයි සැලකිල්ලෙන් යා යුතු පාරක් නුවණ මෙහෙवला යා යුතු පාරක්. අපි සමාධියක් හදාගන්න උත්සාහත් යුතුයි. සතිය දිනු කරගන්න උත්සාහත් යුතුයි. හැබැයි ඒ වගේම ඊටාම ප්‍රඥාවන්ත විය යුතුයි. මෙන්න මේ ප්‍රඥා ශික්ෂාවේදී කටයුතු කරද්දී. අපේ තියෙන හදිස්සියට මේ දේ සිද්ධ වෙන්නේ නැති බව අප තේරුම් ගත යුතුයි. මේකට ඉඩ දිදී මේක සුද්ධ කරන්න සිද්ධ වෙන බව අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා අපිට පුළුවන් වුණොත් මේ මතුවෙන මතුවෙන එක එහෙම්ම අතහැර දමමින් යන්න. අන්න එතෙන්දී අන්න හිත පුළුවන් තරම් නිදහසක් ඇසුරු කරනවා. ඇලීමක් නැතුව ඉන්න දැන් එයාට හැකියාව ලැබෙනවා. අනිශ්චිතව ඉන්න අන්න එයාට දැන් හැකියාව ලැබෙනවා. එයා දැන් ඉගෙන ගන්නවා. දැන් හිත ඉගෙන ගන්නවා මොකක්වත් ඇසුරු නොකර ඉන්න. අර බුදුරජාන් වහන්සේ කියපෝ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන මෙන්න මේ පාඩම දැන් හිත ටික ටික ඉගෙන ගන්නවා. ඉතින් අපි මේ දේවල් හරහා තමයි මේ පාඩම යාට උගන්වන්නේ. විවිධාකාර දේවල් වලට හිත දැන් ආයි යනවා. එතකොට අන්න ආයි තේරුම් ගන්නවා. ආයිත් ප්‍රඥාවෙන් නිදහස් කරගෙන අර තන තියෙනවා. ආයි අර අනිසිත ස්වභාවය තුළ තියෙනවා. ඉතින් ඒ නිසායි මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ යේච දුක්ඛං පජානಂತಿ අතෝ දුක්ඛස සම්භවං. යම්ස කෙනෙක් මේ දුකත් දන්නවනම් ඒ වගේම දුකට හේතුවක් දන්නවනම් යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං පජානಂತಿ දුක්ඛූප සමගාමිනං අනේ යම්සි දිනේ දුකක් දන්නවා දුකට හේතුවක් දන්නවා ඒ වගේම මේ සියලුම දුක් ශේෂ නැතුවම වළක්වන ආකාරයක් දන්නවා තංච මග්ගං පජානಂತಿ දුක්ඛූප සමගාමිනං එතකොට මේ දුක සමණය වෙන වූප සමණය වෙන මාර්ගයක් දන්නවා චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය අන්‍යා සතුව චේතෝ විමුක්තියකුත් තියෙනවා පඤ්ඤා විමුක්තියකුත් තියෙනවා බබ්බාතේ අන්තකිරියාය නතේ ಜಾති ජරූපගාති. අන්න එයා අන්නේ තැනැත්තා පමණක් මෙන්න මේ දුක් කෙලවර කිරීමට මේ ජාති ජරා මරණයන්ගෙන් නිදහස් වීමට අන්න එයා භව්‍ය වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේක තනිකරම ප්‍රායෝගික මාර්ගයක් මිසක් මේක මේ સિદ્ધාන්ත වශයෙන් අපි වටහාගත්තා කියලා මතක තියාගත්තා කියලා ඉෂ්ට වෙන කාර්යයක් නෙමෙයි.